ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ අමරපුර අරියවංශ සද්දම්ම යුක්තික මහානිකායේ වයඹ පළාතේ කුරුණෑගල තිසාවේ ප්‍රධාන සංඝනායක සිව් විහාරාධිපති පූජ්‍යපාද හුණුපොළ සත්‍යානන්ද ස්වාමින්ත්‍රයන්න් වහන්සේ සදේවතුනි මෝරපිරිත ඇසුරින්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 තයජ්ජ කුත්තා විහෙරේ බුදිවසං යේ බ්‍රාහ්මනා වේදගෝ සබ්බ ධම්මේ තේ වේ නමෝ තේච මම් පාලයන්තු නමස්තු බුද්ධානං නමස්තු බෝධියා නමෝ විමුත්තානං නමෝ විමුක්තියා ඉමංසෝ පරිත්තං කତ୍වා මොරෝ චරති ඒසනාති සද්ධා සම්පන්න වාසනාවන්ත පින්වත්තුනි පින්වතියනි බෝසත් කුඩා දරුවනි අද බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණයේ සිද්ධ කරන්නටයි ධර්ම ශ්‍රවණේ සිද්ධ කිරීමෙන් ලැබෙන ආනිසංස ධර්මයන් ඊ타මත්ව වටිනා ආනිසංස ධර්මයන් ලෝකයේ තිබෙන පින්කම් අතර ඊ타ම වැදගත් පින්කමක් තමයි ධර්ම ශ්‍රවණය කිරීම දහම් දේශනා කිරීමත් ධර්ම ශ්‍රවණය කිරීමත් කියන මේ පින්කම් දෙක ඊටාම වටිනා දස කුසල් අතරට ගණන් ගැනෙන වටිනා පින්කම් දෙකක් ඒ නිසා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලොව ඕනෑම කෙනෙකු ධර්මයේ ඇසීමෙන් තමන්ගේ සිස්සතන් සකස් කරගෙන යහපත් ජීවිත ගත කරනවා උදාහරණ ඕනතරම් තියෙනවා නීග්‍රෝධ පටිහාමුදුරුවන්ගෙන් ධර්ම ශ්‍රවණය කළ අශෝක රජතුමා ඒ වන විට ඡණ්ඩාශෝක නම ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්මාශෝක බවට පත් වෙලා වේර විහාර 84000ක් සකස් කළ පමණක් නෙවෙයි ලංකාවට බුදුදහම රැගෙන ඇවිල්ලා ලංකාවේ බුදුදහමනේ ධාම ස්ථාපිත කරන්නේ ඊටාම වැදගත් පියවරක් ගත්තේ නීග්‍රෝධ හාමුදුරුවන්ගෙන් අප්පමාදෝ අමතපදං කියන ගාථාවෙන් ධර්ම ශ්‍රවණය කරලයි. ඒ වගේම තමයි ධර්මාශෝක රජුරුව නිසා අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ උපත ලැබූ ස්ථානයේ ඇතර උන්වහන්සේ ගමන් කළ උන්වහන්සේගේ බුද්ධ චරිතය ජීවිතය පිළිබඳව වැදගත් බොහෝ කරුණු අපට අවබෝධ කරගන්න දැනගන්න ලැබෙන්නේ ඒ අශෝක රජතුමාගේ ඒ කුළුණුත් එක්ක බලනකොට. එනිසා ධර්ම ශ්‍රවණය කිරීම ඊටාම වැදගත් වටිනා පින්කමක් වගේම ඕනෑම නපුරු චරිතයක් දැහැමි චරිතයක් බවට පත් කරගන්නට ප්‍රධාන කාරණාවක් වෙනවා. ඉතින් පින්වත්නි අද මම ධර්ම දේශනය සඳහා තෝරාගත්ත අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් පාරමිතාවන් සම්පූර්ණ කොට කරන කාලේ උන්වහන්සේ ඒ ජීවිතය ගත කරන කාලේ එක්තරා අවස්ථාවක කාලයක රණමුණරෙක් වෙලා උපත ලබන්ට හේතු වුණා. ඉතින් මේ මුල් කරගෙන තමයි අද ධර්ම දේශනාව පවත්වන්නේ. දවසක් සවැත්නුවර දෙවුරන් වෙහෙරේ වික්ෂුන් වහන්සේ නමක් උකටලියව කටයුතු කළා. ඒ කියන්නේ සසුනේ පිරිහිලා දැන් නිකන් සිවුරු තියලා ගෙදර යන්න වගේ කිසිම සාසනික සේවාවක් සිද්ධ කරන්නේ නැතුව මේ ස්වාමීන් වහන්සේ ඊටාම කම්මැලිව ශාසනික කටයුතු වලින් ඈත් වෙලා කටයුතු කළා. ඉතින් මේ පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේට කරුණු දැනගන්න ලැබුණා. උන්වහන්සේ සැබෑද මහණ මේ ශාසනය උකටලීව වාසය කරනවා කම්මැලිව වාසය කරනවා කියන්නේ කියලා. එසේ ස්වාමීන් වහන්සේ කියලා බුදුහාමුදුරන්ට පිළිතුරු දුන්නා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අනිත් භික්ෂූන් වහන්සේලාට මතක් කළා මේ ස්වාමීන් වහන්සේ පමණක් නෙවෙයි තොපගේ මහෞත්මයාණන් වහන්සේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පාරමිතාවන් සම්පූර්ණ කරන කාලේ සරහන ලද කාන්තාවක් නිසා උකටලී බවට පත් වුණා කියලා. ඒ කියන්නේ තමන් කරගෙන ආපෝ යම් යම් දහම් සිතුවිලි දහම් කරුණු කර කියා ගන්න නොහැකි වුණා ඒ ස්වාමීන් වහන්සේට ඒ කාන්තාව නිසා ඒ වගේම අපේ භාග්‍යවතුන් වහන්සේටත් ඒ වගේ ස්ත්‍රියක් නිසා ශාසනය උකටලීව නැත්තම් තමන්ගේ වැඩවලදී ටිකක් උකටලීව කටයුතු කළා කියලා එහෙම උන්වහන්සේ මතක් කළා. අනෙක් වික්ෂූන් වහන්සේලා එසේනම් භාග්‍යවතුන් වහන්සේ ඒ උකටලීව වාසය කරන්නේ නැත්නම් තමා වෙලා වැඩ කටයුතු කරන්න හේතුණු කාරණාව දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මමත් එක කාලයක සෙබඩ කෙනෙකුගේ කුසේ සෙබඩ බිත්තරයක් වෙලා උපත ලැබුවා. ඒ සෙබඩ ඒ බිත්තරේ රැකගන්න ගොඩක් මහන්සි වෙන අය මොකද ඒ තරම් විශාලයි. විශාල මොනර පිටරයක් සෙබඩ කුසේ තියාගෙන දැන් රැකගෙන ඉන්නවා. ඊටාම කෙටි කාලයකින් රැකගත්ත මේ පිටරය පැටබෙක් බවට පත් වුණා. මේ පැටව අනිත් පැටව වගේ නෙවෙයි පින්වතුනි. විශාලයි. ශරීරයෙන් විශාල වගේම තමයි මේ රන්වන් පැට වගේ ශරීරයේ තියෙන ලස්සන රත්තරම් පාට ඉරි ඉරි තුනක් තියෙනවා ඒ නිසා මේ පැටවට රන්වන් මොණර කියලා නම හැදුනා. ස්වර්ණ මයුර. ඉතින් කාලයක් යනකොට අනිත් මොණරු තලයේ ඉන්නකොට මේ මොණර විශාලෙට පේනවා. ඒ අම්මා ඒ කියන්නේ මොණර පැටියාගේ අම්මා සෙබඩ කොච්චර හරි පුතා ළඟට ඇවිල්ලා පුතාව පරිස්සම් කරගන්න කටයුතු කරනවා. එහෙම ඉන්නකොට කෑම හොයාගෙන කැලෑවි ඉන්නකොට දවසක් පැහැදුණු විලකින් වතුර බොනකොට තමන්ගේ ශරීරය සම්පූර්ණම දැක්කා. ශරීරය සම්පූර්ණම දැක්කා. දැක්කට පස්සේ මගේ ශරීරයට කවුරුත් ඊර්ෂ්‍යා කරනව ඇති මගේ ශරීරය මේ තරම් විශාලයි හරියටම පින්වත්වනි විශාල කරත්ත රෝදයක් වගේ පිල්වෙදොප්පුවාම ඒ පිල් කලම ඒ වගේම තමයි ඒ රන්වන් මොනරගේ ඒ ශරීරය ඊටාම විශාලයි. ඒ නිසා මේ රන්වන් මොනර කල්පනා කළා මේ කෙළවරේ ඉඳලා මට මගේ ශරීරය ආරක්ෂා කරගන්න බෑ මිනිස්සුන්ගෙන් ඒ වගේම නොයෙකුත් බලලුන් ඒ කියන්නේ මිනි මස් කන සත්ව මස් කන කොටියන් ව්‍යාග්‍රයන් වගේ සත්ව සිංහයන් වගේ සත්තු මේ කැලෑවේ ඉන්නවා මං ඒ නිසා අම්මට වැඳලා කියලා යන්න ඕන කියලා ආරස්සක ස්ථානෙට ඒ නිසා අම්මට වැඳලා කියලා අම්මගෙන් සමු අරගෙන හිමාල වනපැත්තට ඉගිලිලා ගියා. හිමාල වනයේ පර්වත පන්ති තුනක් පසු කරගෙන ඉගිලිලා ගිහිල්ලා හතරවන පර්වත පන්තිය ආසන්නයේ ලැබුම් ගන්න තැනක් බැලුවා. දණ්ඩ කීරඤ්ඤ කියන මේ පර්වත පන්තියට ඉගිරිලා ගිහිල්ලා ඒ ස්ථානය කොහොම තැනක්ද කියලා හොයලා බැලුවා. විශාල ගල් පර්වතයක් මේ ගල් පර්වතය මැදින් විශාල ගල් බෙනයක් ගල් බොක්කක් මේ ගල් බොක්කේ මැදින් නුග ගහක් කැවිලා මේ නුග ගහ උඩට විශාල නුග ගහක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ නුග රුක්ෂයේ ගල මැද තියෙන්නේ එතනින් උඩටත් විශාල ගල එතනින් පල්ලෙහාටත් විශාල ගලක් කිසිම සතෙකුට එතෙන්ද එන්න බෑ ඉගිරිලා එන සත්වයකට පමණයි ඒ ස්ථානයට එන්න පුළුවන්. බලලුන්ගෙන් එහෙම නැත්නම් සත්වයන්ගේ මස් කන සත්තුන්ගෙන් ආරක්ෂා වීම පිණිස ඉතාම හොඳ තැනක්. ඉගිලීගෙන ඇවිල්ලා නුග ගහේ වහන්න පුළුවන්. ඊළඟට ගල්බෙනේ ඇත්තට සිංගලා දිවා රාත්‍රී දෙකීම වාසය කරන්න පුළුවන්. ඉතින් මෙහෙම කාලයක් මේ රන්වන් මොනර මේ ගල්ලෙන තුනේ ඉන්නකොට මේ සතාව කල්පනා කරනවා මට දැන් කාත් කවුරුත් නැහැ. අම්මා තාත්තා නෑදෑයෝ කිසි කෙනෙක් නැහැ. මම දැන් තනි වෙලා ඉන්නේ තනිවම මට ජීවත් වෙනකොට මට ආරක්ෂාව ඕනේ තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සපුරා ගන්න ඕන කියන ඒ කාරණාව මුල් කරගෙන තමන්ගේ ජීවිතයට හාත්පස ආරක්ෂාව ඒ ආරක්ෂාව කියලා කියන්නේ දැන් යුද්ධ සැබලෙක් නම් යකඩ 70ක් අත්‍රාණයක් පාවිච්චි කරනව ඊතල වලින් ගල් මුගුරු වලින් නොඑක් අභිආයුධ වලින් ආරක්ෂා වීම පිණිස නමුත් ඒ අත්‍රාණයේ මුල් කරගෙන සම්පූර්ණ ආරක්ෂාවක් එන්නේ නැහැ ස්වභාවික විපත් නැත්තම් සුළඟින් වාතයෙන් එන විපත් වලින් පරිස්සම් වෙන්න විදියක් නැහැ. එනිසා මේ රන්මන් මොනර කල්පනා කළා පිරිතක් දේශනා කරගන්න ඕන. හත්පස ආරස්සාව පිණිස රන්මන් මොනර මෙහෙම පිරිතක් සජ්ජායනා කරනවා. උදේත යං චක්කුමා ඒක රාජා හරිස්සවන්නෝ පටවිප්පවාසෝ. තන්තං නමස්සාමි හරිස්සවන්නම් පටවිප්පවාසං තයජ්ජ ගුත්තා විහෙරේමු දිවසං. මේ රන්මන් මොනර උදෑසන අවදි වෙලා කෑම සොයාගෙන කාලා එන්නේ යන්න ඉස්සර වෙලා පිට වෙන්න ඉස්සර වෙලා නැගෙනහිරු දෙස බලලා නැගෙන්නා වූ සූර්යාට নমස්කාර කරනවා උදේත යං චක්කුමා ඒක රාජා උදා වෙන්නා වූ ඇස්සටි සූර්ය රාජයාණෙනි නුඹ වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා. එම নমස්කාර කරනවා. උදේතයන් චක්කුමා ඒක රාජා කියන මේ මන්තරය තුල සඳහන් වෙනවා. ඊටාම වැදගත් කරුණු කීපයක්. අහරිස්ස වන්නෝ පටවිප්ප බාසෝ මේ සෝර්ය රාජ්‍යය මේ පෘථිවිය ආලෝකමත් කරනවා මොන වගින් ආලෝකමත් කරන්නේ රන්වන් කිරණි පින්වත්නි පින්වත් දරුවනි අපේ ජීවිතයට සූර්යාලෝකය නැත්තම් ජීවත් වෙන්න බෑ මේ ලෝකේ පවතින්නේ නැහැ. ඔබ දන්නව ඔබ ඉගෙනගෙන ඇත්තේ මේ ලෝකේ පවතින සූර්යාගේ බලය තියෙන්න ඕන. සූර්යාලෝකය නැත්තම් මේ ලෝකේ කිසිම වස්තුවක් පවතින්නේ සියලුම වස්තු ආකාශේ පාවෙනවා. කිරණ පමණක් නෙවෙයි චුම්බක සත්‍යයත් මේ පෘථිවියට අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අපි සූර්යා වටා කැරකෙමින් අවශ්‍ය කරන අපේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරගෙන අපි සූර්යයා වටා කැරකෙමින් අපි වටා අපි කැරකෙමින් අපේ එදිනදා ජීවිතයේ ගත වෙන්නේ. ඒ නිසා මේ රන්මන් මොනර හිමිදිරි උදෑසන අවදි වෙලා ගමනක් යන්න සෝදානම් වෙලා පිරිසිදු වෙලා අර සූර්ය රාජයාට নমස්කාර කරලා ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන යන්න සූදානම් වෙනවා. ඒ වගේම තමයි මෙහි සඳහන් වේදම යේ බ්‍රාහ්මනා වේදගූ සබ්බ ධම්මේ යම්කිසි මහන බමුණකු මේ ලෝව වසන්නේ නම් ඒ මහන බමුණන්ගේ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් කියන මේ සතර මග සතර ඵලයට මාගේ নমස්කාරය වේවා නැත්තං ඒ මහාන බමුණන්ගේ ත්‍රි වේදයට මාගේ নমස්කාරය වේවා කියලා ඒ කියන්නේ මේ බෝසත් මෞර මයුර රාජයා ඒ වෙනකොට දන්නවා මේ ලෝකේ රහත් මහාන බබුණන් ඉන්නවා කියලා. ඒ වගේම ත්‍රිවේදයේ උගත් ඒ මහාන බබුණන් මේ ලෝකේ ඉන්නවා කියලා දන්නවා. ඒ නිසා තමයි ඒ අයට নমස්කාර කළේ. යේ බ්‍රාහ්මනා වේදගූ සබ්බ ධම්මේ ඒ සියලුම ධර්මයන්ට নমස්කාර වේවා. චතුරාර්ය සත්‍ය ඇතුළු කොට ඇති ඒ සියලුම ධර්මයන්ට නව ලෝකෝත්තර ධර්මයන්ට තමයි নমස්කාර කළේ. තේමේ නමෝතේ ච මම්පාලයන්තු උදෑසන සිට සවස් කාලයේ දක්වා මම ආරක්ෂා කෙරෙත්වා බලන්න පින්වත්නි අද අපි ගමනක් බිමනක් යනකොට අඩුම ගානේ බුදුන් වැඳලා යනවද අම්මට තාත්තට වැඳලා යනවද මම යන ගමනේ මට තුනුරුමන්ගේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන යනවද එහෙම නැහැ පින්වත්නි ගොඩක් අඩුයි බොහෝ දෙනෙක් අද ඉස්සර වගේ නෙවෙයි ඒ කිසිම දෙයක් නෙවෙයි බොහෝ දුරට තමන්ගේ මොබයිල් ෆෝන් එක කනේ තියාගෙන තමයි පාරට බහින්නේ බොහෝ දේවල් ගෙදර අමතක වෙලා තමන් යන්නේන ගමන තමන් කරන කියන දේ කිසිම දෙයක් කිසිම අවබෝධයකින් නෙවෙයි යන්නේ ඒ යන ගමන සාර්ථක වේවා කියලා කිසිම පැතුමක් නැහැ. හැබැයි මේ රන්වන් මොනර එදා වේදත්‍රය ඉගෙන ගත්ත එවැගේම මාර්ගඵල අවබෝධ කරගත්ත සියලුම ධර්මයන් අවබෝධ කරගත්ත අවබෝධ කර ගැනීමට මහන්සි වෙන මහාන බමුණන්ට নমස්කාර කරලා මාගේ ජීවිතය සුරකීවා කියලා ප්‍රාර්ථනා කරනවා. තේමේ නමෝතේච මම්පාලයන්තු මට নমස්කාර කරන්න පුළුවන් සෑම වෙලාවක নমස්කාර කළ මම පාලනය වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. නමත්තු බුද්ධානං නමත්තු බෝධියා ඒ විතරක් නෙවෙයි මේ ලෝකයේ යම්කිසි බුදු කෙනෙක් වාසය කරන්නේද ඒ බුදුවරයින්ට මාගේ নমස්කාරය වේවා ඒ වගේම ඒ බුදුවරයාණන් වහන්සේලාට පමණක් නෙවෙයි උන්වහන්සේලා සම්පූර්ණ කරන බෝධි සම්භාර ධර්මයන්ට නමත්තු බෝධියා බෝධි සම්භාර ධර්මයන්ට මාගේ নমස්කාරය වේවා කියලා নমස්කාර කරනවා. නමෝ විමුක්තානං නමෝ විමුක්තිය උන්වහන්සේලා මේ බෝධි සම්භාර ධර්මයන් අවබෝධ කරගෙන මේ ලෝකයෙන් මිදිලා ඉන්නවා සසර දුකින් එතර වෙලා ඉන්නවා ඒ නිසා මමව ආරක්ෂා කෙරෙත්වා මාව නිදහස් වේවා කියන නමෝ විමුක්තිය ඉමන්සෝ පරිත්තංකත්වා මෙන්න මේ විදියට ආත්පස ආරක්ෂාව සලසා ගන්න පුළුවන් විදිය පිරිසත් සජ්ජායනය කරලා කෙළවරට ගිහිල්ලා ආහාර අනුභව කර කර ඉන්නකොට ඒ කාලේ වනචරයෙක් එහෙම නැත්නම් වැද්දෙක් කැලෑවේ දඩේම පිනිස ඇවිද්දා. මේ වැද්ද දැක්ක මේ රන්වන් මොනර මහ විශාල රන්වන් මොනරෙක් ජීවිතේ කවදාක්වත් නැ මේ වගේ විශාල සතෙක් දැකලා කවදා හරි දවසක මෙයා රජුරවන්ට ඕන වෙයි කියලා හිතාගෙන ගෙදර ඇවිල්ලා එයාගේ පුතාට කිව්වා මගේ වයස දැන් මෙහෙමයි. මම වයසටපත් වෙලා ඉන්නේ. ඒ නිසා රජතුමාට අවශ්‍ය වුණොත් රන්වන් මොනරාණ කෙනෙක් අන්න අර හිමාල පර්වතයේ තුන්වෙනි පර්වත ප්‍රාප්තියෙන් එහාට ගියාම දණ්ඩකාරුණ්‍ය කියන එය පර්වත ගුහාවත් එක්ක නුගගහ ආශ්‍රයෙන් වාසය කරනවා. මේ මොනරාව අල්ලලා දීලා රජ්ජුරුවන්ගෙන් තෑගි භෝග ගණ්ඩ කියලා කියලා ඒ වැද්දාව මරණයටපත් වුණා. කොහොම කාලයක් යනකොට යටගිය දවස බරණසුර බ්‍රහ්මදත්ත කියන රජුරුවන්ගේ රජ දේවියට කේමා කියන දේවියට සිහිනයක් පෙනුණා සිහිනෙන් රන්වන් මොණරෙකුගෙන් බණ අහනවා තමයි පෙවුනේ දැන් මේ සිහිනේ සැබෑ කරගන්න මේ කේමා කියන දේවිය හිමිදිරි උදේම නැගිටලා කල්පනා කළා දැන් රන්මන් මොනර කෙනෙකුගෙන් බණ අහනවා කිව්වොත් ඔය මොනරාව අල්ලලා දෙන්නේ නෑ මට බණ අහන්න. ඒ නිසා මේ රන්වන් මොනරගේ මස් කන්න ඕන කියලා එහෙම කෑවේ නැත්තම් මගේ දොළ දුක සංසිඳෙන්නේ නැහැ කියලා රජ්ජුරුවන්ට කිව්වා. රජ්ජුරු ඇමතිවරුන්ට කිව්වා මෙහෙම රන්මන් මොනර කෙනෙක් ඉන්නවාද කියලා. අපි දැන් දන්නේ මෙහෙම රන්මන් මොනර කෙනෙක් ඉන්නවා කියලා බමුණු තමයි දන්නේ කියලා. ඊට පස්සේ රජ්ජුරුව බමුණු ගෙන්නෙව්වා. බමුණු ගෙන්වලා බමුණන්ට මේ කාරණාව කිව්වම් බමුණු කිව්වා මෙහෙම රන්වන් මොනරාණ කෙනෙක් ඉන්නවා කියලා පොත්පත්වල සඳහන් තියෙනවා. පමණු කිව්ව වැද්දන්ද කියන්නේ වැද්දෝ තමයි දන්නේ කියලා. අඬබෙර ගහපුවම අර වැදි කුමාරයා ආවා. රජුරන් කිව්වා රජතුමනි මම මම ඔය රන්වන් මොනර අල්ලලා ගෙනත් දෙන්නම් කියලා. ඉතින් මේ රන්වන් මොනර අල්ලන්න වනයේට ගිහිල්ලා උගුල් ඇටෙව්වා උගුල් ඇටෙව්වා දිගටම හැබැයි රන්වන් මොනර අහු වෙන්නේ නැහැ. ඒ උගුලේ ඇතුළටත් අඩිය ගහනව නමුත් අර රන්වන් මොනර අහු වෙන්නේ. එයි දන්නවද? ඒ තමයි අර උදෑසන පිරිච්චින එක. මොකද්ද කියන්නේ? උදේතයන් චක්කුමා ඒක රාජා හරිස්සවන්නෝ පටවිප්පබාසෝ. තන් තන් නමස්සාමි හරිස්සවන්නම් පටවිප්පබාසන්තය ජිගුත්තා විහෙරේමු දිවස. මේ පිරිත් දේශනාව දේශනා කරනවා. නිර්භයව කෙලෑවේ ඇවිදින්න පුළුවන්. කිසිම බයක් නැහැ. රන්මන් මොනර බොහෝ කාලයක් එහෙම ඇවිදිනවා. ඒ වැද්දා ඒ කැලෑවෙම මේ රන්මන් මොනරව අල්ලා ගන්න බැරුව මරණයටපත් වෙනවා. බරණස් නුවර බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ භාර්යාව දේවිය දොළදික නිසාම මරණයටපත් වෙනවා. දේවිය මරණයටපත් වෙච්ච ශෝකෙට රජුරවණ්ඩ හරියට තරහ ගියා. රජුරෝ කරපු වැඩේ භාණ්ඩාගාරයෙන් රම්පතක් ඉල්ලාගෙන රම්පතේ ලිව්වා හිමාල වනයේ තුන්වෙනි කඳු ප්‍රාප්තිය පහු කරලා ගියාට පස්සේ හතරවෙනි කඳු ප්‍රාප්තියේ දණ්ඩකාරුණ්‍ය කියන පෙදෙසේ රන්වන් මොණරාණ කෙනෙක් ඉන්නවා මේ මොණරගේ මස් කාපු කෙනා අජරාමර වෙනවා කියලා අර රන්වන් පතේ රම්පත් ඉරුවේ ලිව්වා. ලියලා රජුරුවත් මරණයටපත් වුණා. ඊළඟට එන රජකුමාරවරු ඔක්කොම මොකද කරන්නේ? මේක දකිනවා දැකලා අර මොනරව අල්ලන්ද වැඩි પરම්පරාවට පණිවිඩය යවනවා. වැඩි කුමාරවරු පින්වතුනි 6 දෙනෙක් මරණයටපත් වෙනවා. රජුරුවත් 6 දෙනෙක් තමන්ගේ කාලය ඉවර වෙලා මරණයටපත් වෙනවා. හත්වෙනි රජුරුවත් එනවා. ඒ රජුරුවත් බලනවා. හත්වෙනි වැඩි කුමාරයාටත් මේ කාරණාව යවනවා. හත්වෙනි වැඩි කුමාරයා ඒ වනයේට ගිහිල්ලා ඒ වැඩි කුමාරයා කල්පනා කරනවා මේ රන්වන් මොනරා අහු වෙන්නේ නැත්තේ ඇයි කියලා. බලනකොට ඇහෙනවා අර පිරිත් දේශනාව දේශනා කරනවා. ඒ නිසා තමයි මේ බ්‍රහ්ම මන්තරේ නිසා උගුල් වල ඇට වෙන්නේ නැත්තේ කියලා මේකට උපායක් යදනවා. ඒ යොදන උපාය තමයි ගමට ගිහිල්ලා සෙබඩ කෙල්ලක් අල්ලා ගන්නවා. සෙබඩ කෙල්ලක් අල්ලාගෙන මේ සෙබඩ කෙල්ලට පුරුදු කරනවා අසුරු ගහන සලින් කෑ ගහන්න. නටන්න. උඩ පයින්න. අසුරු ගහන සලින් මොනර කෙල්ල හඬනවා. මේ විදිහට පුරුදු කළා. පුහුණු කරලා අර දණ්ඩ කාරුණ්‍ය කියන වන ප්‍රදේශයට ගිහිල්ලා බලනවා මේක හරිද කියලා අසුරු ගහපු සැනින් කෑ ගහලා උඩ පැනලා නටනවා සින්දු කී කියා. දැන් හරි. ඊළඟට මොකද කළේ? රන්මන් මොනරාණ පිරිත් දේශනාව පටන් ගන්න ඉස්සර වෙලා. හිමිදිරි උදෑසනම මේ රන්මන් මොනරාව පිරිත් දේශනාව දේශනා කරන්න ඉස්සර වෙලා අර සෙබඩ කෙල්ලට කෑ ගස්සවනවා. අසුරු ගහපු සැනින් සෙබඩ කෙල්ල කෑ ගහනවා. උගුල අටවල උගුල ළඟ තියලා කෑ ගහනවා. එතකොට රන්මන් මොනරා අවුරුදු දහස් ගණනක් ඊටාම ඕනෑකමින් සිල්වත්ව හිටියා. නමුත් අර කෙල්ලව කෑ ගහපු ශබ්දෙට අර පිරිත් දෙසුම දේශනා කරන්න බැරි වුණා. කාමග්නිය කියන එක ඊටාම ඉක්මනින් මේ කාන්තාවන්ගේ ස්වરૂපයට වෙනස් වුණා. වහාම අර නුග ගහෙන් ගිලිලා ඇවිල්ලා අර සෙබඩ කෙල්ල ඉන්න තැන වැහුවා. වහනකොටම අර වැද්දා අටවලා තිබුණු උගුලේ පැටලුණා. ඊට පස්සේ දුන්න අරගෙන ඊයක් තියාගෙන විදින්න ලෑස්ති වෙලා මේ වැඩි කුමාරයා ළඟට එනවා කිසිම අනතුරක් නැති නිසා බෝසත් සනමනුරා කල්පනා කරනවා මෙච්චර කාර්යයක් මම සීලවන්තව ජීවත් වුණා අද දවසේ මගේ සිල්පද ටික කැඩුනා නමුත් දැන් කරන්න දෙයක් නැහැ මගේ ජීවිතය දීලා මේ සසරින් එතර වෙන්න ජීවිතය දෙන්න ලෑස්ති වුණා. නුඹ මේ තරම් විශාලට මේ තරම් ලස්සනට මේ විදියට ඇදුනේ කොහමද? මන්න මේ මේ විදියේ පිරිත් දේශනාවක් දේශනා කරගෙන හිමිදිරි උදෑසන සිල්වත්ව ජීවත් වෙනවා. ඒ නිසා තමයි මම මෙච්චර කාලයක් ජීවත් වුනේ. ඔබගේ උගලට මම අසුණා කියලා රන්වන් මොනර මේ වැඩි කුමාරයාට බණ කිව්වා. පිනතරේ සමහර දහම් පොත්පත්වල සඳහන් වෙනවා. මේ වැඩි කුමාරයා ඒ දහම් මසලා පසේ බුදු වුණා කියලා. නමුත් මේ රන්වන් මොනර බරණස් නුවර බ්‍රහ්මදත්ත රජුරවන්ට යොමු කළා බරණස් නුවර බ්‍රහ්මදත්ත රජුරව බොහොම සතුටටපත් වුණා මේම සතුටටපත් වෙලා අර රන්මන් මොනරාගේ තොරතුරු ඇහුවා ඇහුවට පස්සේ රන්මන් මොනරා කියනවා මම ඒ කාලේ හොඳට තේල් දැක්කා මේ විදියට ආරක්ෂා වුණා. නමුත් මේ විදිය උගලක පැටළුණා කියලා මේ කරුණ කිව්වා. රන්වන් මොනර ඇහුව රජතුමනි ඇයි මාව අල්ලාගෙන ආවේ? නුඹගේ මස් කෑවොත් අජරාමර වෙනවා කියලා මේ රම්මන් පොතක ලියලා තියෙනවා. එනිසා මස් කණ්ඩායි අල්ලාගෙන ආවි කියලා. ඊට පස්සේ රන්වන් මොනර කියනවා රජතුමනි මම් මරා මස් කාපුවාම කොහොමද නුඹ අජරාමර වෙන්නේ එහෙම කියන්න එපා කියලා රජුරු කියනවා ඔබගේ මස් කණ්ඩ මොන කොට රන්වන් මොනරාණ කියනවා රජතුමනි නුඹ මගේ කතාව හරියටම අහගන්න මමත් යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් බවට පත් වෙලා හිටියා. දසරාජ ධර්මයෙන් මං මේ රට පාලනය කළා. ආකාශචාරීව මම ජීවත් වුණා. ඒ කියන්නේ අහසින් යන්න පුළුවන් රතයක් මට තිබුණා. ඒ කාලේ මං කරපු අකුසලයක් නිසා මට මොනරෙක් වෙලා ඉපදෙන්න සිද්ධ වුණා. නමුත් මට අහසින් ගිහිල්ලා නොඑක් දේශනා කරන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ ඒක මට පිළිගන්න බෑ කියලා රජුරෝ කිව්වම එහෙනම් මහරජතුමනි නුඹ ස්නානය කරන ඔබගේ මගුල් පොකුණ ජලය අස් කරලා බලන්න රත්තරණයෙන් සකස් කරගත්ත ආකාශී ආකාශචාරී රතයක් මගුල් පොකුණේ තියෙනවා ඒක අරගෙන බලන්න රජතුමා සේවකයන් දාලා මගුල් පොකුණේ වතුර ඉස්සලා බැලුවා බලනකොට රන්මන් රතයක් තිබුණා රජ්ජුරුව පුදුමයටපත් වුණා රජතුමා මේ රන්මන් මොනරට යන්න කියලා නිදහස් කළා. නැවතත් ඉගිලීගෙන ගිහිල්ලා අර දණ්ඩකාරුඤ්ඤ කියන ඒ වනයේට ගිහිල්ලා ජීවත් වෙනවා. පින්වත්නි ලෞතර ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ බෝසත් සමේත් එදා ඒ උදෑසනත් පිරිත් දේශනාව දේශනා කළා වගේම අපේත යං චක්කුමා ඒක රාජා හරිස්ස වන්නෝ පටවිප්ප භාසෝ තන් තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප භාසං පයජ්ජ ගුත්තා විහෙරේ මුරත්තිං රෑ නින්දට යනකොටත් රෑ නින්දට යනකොටත් පිරිත් දේශනාව දේශනා කළා රාත්‍රී කාලෙත් මට සිහිනයක් නරක නපුරු සිහින නොදක රාත්‍රී කාලෙත් මට හොඳට නිදාගන්න ආරක්ෂාව සැලසේවා කියලා අවරට ගිය සූර්යාට নমස්කාර කළා. ඒ වගේම තමයි මේ බ්‍රාහ්මනා වේදගූ සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මම්පාරයන්තු. මේ ලෝකයේ යම්කිසි මහාන බමුණෙක් වෙත්නම් ඒ මහාන බමුණන්ට ත්‍රේ වේදයට নমස්කාරය කළා. යම්කිසි බුදු කෙනෙක් මේ ලෝකයේ වසන්නේද ඒ බුදුවරයින්ගේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට নমස්කාර කරලා. ඒ රන්මන් මොනරා ඒ රාත්‍රී කාලයේ ගත කළා. යේ බ්‍රාහ්මණා වේදගු සබ්බ ධම්මේ තේ මේ නමෝ තේච මම්පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා බුදුරජාණන් වහන්සේ නමස්කාර කළා. බෝධිපාක්ෂික ධර්මයන්ට නමස්කාර කළා. නමෝ විමුක්තානං නමෝ විමුක්තියා. මෙහින් නිදහස් වීම පිණිස උන්වහන්සේ ජීවිතය ආරක්ෂා කර ගැනීම පිණිස සත්වයන්ගෙන් නරක නපුරු අයගෙන් ජීවිතය ආරක්ෂා කර ගන්න කටයුතු කළා. ඉමන්සෝ පරිත්තං කත්වා මෝරෝ වාසම කප්පේති මේ රන්මන් මොනරා රාත්‍රී කාලේ නිින්දට ගියා. පින්වත්නි අපේ ජීවිතේ අපි බොහෝ දුරට හිතන්න ඕන කල්පනා කරන්න ඕන ජීවිතේ රාත්‍රියේ නිින්දට යනකොටත් උදෑසන අවදි වෙනකොටත් අපි අපේ ජීවිතවල අපි මොනවද කරන්නේ? එනිසා අද ඕනේතරම් විද්‍යුත් නාලිකා වලින් එවැගේම පුවත්පත් වලින් හෝ වෙනත් ක්‍රම වලින් නොඑක් දර්ශන දැකලා නොඑක් සමාජයේ බොහෝ දේවල් දැකලා විකෘති වෙලා ඉන්න අපට මේ මෝර පිරිත සත්‍යයනා කරගෙන ජීවිතයට ආරක්ෂා කරගන්න පුළුවන් නම් ඒක හරිම වැදගත් වෙනවා බෞද්ධ ජීවිතයේට. ඒ නිසා ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත පිහිට ආශිර්වාද ආරක්ෂාව සැලසේවා සද්ධර්මයට ඇහුම්කන් දීමෙන් ලබාගත් අප්‍රමාණ ආනිසංසයන්ගේ බලෙන් උත්තරීතර වූ අමා මහ නිවනින් සැනසීම පිණිස මේ ආනිසංස ධර්මයන් හේතු වේවා කියලා සාදු කියන්නේ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං මොදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤං අහස වක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡේතු සාදු සාදු සාදු සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ අමරපුර ආර්යවංශ සද්දම්ම යුක්තික මහානිකායේ වයඹ පළාතේ කුරුණෑගල දිසාවේ ප්‍රධාන සංඝනායක සිව් විහාරාධිපති පූජ්‍යපාද හුණුපොළ සද්දානන්ද ස්වාමීන් වහන්සේ දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහෙවතුනි ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වයේ ලබා ගන්න කතා කරන්න ආගමික අංශයට අපගේ දුරකථන අංකය 0